මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගැමි ජීවන සුවඳ වහනය වන මුවන් පැලැස්ස තවමත් හේන කුඹුර අමුණහා වැවිතලා සමග බැඳමින් දිව්නුවේ අරුණැල්ලට පිළමන් කරයි. දුක සැප අතරේ දෝලණය වන ගැමි ජන ජීවිතයෙන් උපුටාගත් ලේෂ මාත්‍ර වින්‍යාසයක් ගුවන් විදුලි ශ්‍රාවක ඔබ වෙන්නේ. මුවන් පැලස. මුවන් පැලස. පරිශනාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී. මා පැත්ත කැලේදී ගල්ගේක සැඟවී සිටල්ලාගත් හප්පණ්ඩා සහ නවරයන් දෙදෙනා ආරච්චිලගේ වලව්වට බාර දීමෙන් පසුව දඬු කඳේ ගැසීමෙන් පසු දැනට දින කිහිපයක් ගත විය. දෙක කුල් සහ අත්වල මැණික් කර දෙකද දඬු කඩේ දෙපියන් වලට හිරවීම නිසා තදින් වේදනා ඇති වූ නිසා හබ්බණ්ඩා විලාප දෙමින් රූම් ටික සැනට විය. ඒ අනුව Tamanට මූණ පෑමට සිදු මේ මහත් අභක්කය ගැන සිතමින් නවරයන්ද දෙවියන් බුදුන් සිහිපත් කර රූමිටි තලන්නට විය. මේ ඇසින්නේ හබ්බණ්ඩාගේ සහ නවරයන්ගේ දඬු කඩේ විලාප හඬයි. අපෝයි අපෝයි අපෝයි අයියෝ දෙවියන් දුරනේ අනේ මංගර දෙවියන් දුරනේ ඔබ වහන්සේලාගේ දේවනේත්‍රාවලට බෙල්වන අද දඬු කඳේ විලංගුවෙන් මගේ කකුල් දෙක කම්මුතුයි හමුදුරුවනේ අනේ කකුල් කම්මුතු වෙලා අනේ අනේ පුදුවම්මෝ අප්පන්ඩෝ මේ දඬු කඳෙන් තොගේ කකුල් දෙක විතරද මේ බලපන් මේ මගේ කකුල් දෙකම ඉර වෙලා ඉදිමිලා අම්මා මුත්තේ කාලෙවත් මෙහෙම දඬුවමක් ලැබලා නෑ බොල අම්මෝ අයියෝ අයියේ නායක දෙයියෝ කැලේ අරක් ගත්තු බංගර දෙයියෝ පුලත් අපයාගේ බොරු කයිවාරු ගේ වාචාල නන්දනෙලි කැලේ ගල්ගෙට කිසි කෙනෙක් ටෙන්ට් නොදී රකින්නවා කිව්වා අල්ලා දැන් මොකද්ද වෙන්නේ මොකද්ද මේ වෙලා තියෙන්නේ මේ හෙනේ කෙట్లా තියෙන්නේ මම යකෝ දන්නේ මේ දැන් තමයි දන්නේ තෝ පල්ලොරේ කිතිය. අඹට රැවටුණා බොල මද්දොට රැවටුණා. කට කට කට පිසු පිසු ඉකාර හැදිලා උඹට. ඈ ඒක පිසුවක් නෑ නවරියන්. උඹට ඒ පිසු උයි. තුවක් වරන් කැලේට ආපු මිනිස්සු කිව්වේ මේ හොරාට නවාතැන් දුන්නේ මොකටද කියලා. තෝ පලාතම දාන කරපු හොරෙක් ගල්ගේ තියාගත්තා කියලා මටයි දැන්නේ. තොපි දෙන්නම හොරු තෝතෝරා කිව්වා මට. අනේ කවුද කියලා මට තේරුනේ දැන් තමයි. මෝඩ කතා කියන්න එපා. බම්බන්ඩෝ මෝඩ කතා කියන්න එපා. කැලේ ඉන්න හැමෝම පොලිසිය හමුදාව සැක කරනවා හොරු කියලා. ඉවසන්න බැරියෝ. අරචිලා මුදුරනේ මගේ කකුල් රිදෙනවා. අපෝයි මට ඉවසන්න බැරියෝ. ඉන්දිරාලේ ඩිංගිරාල ඕ මේ ඩිංගිරාල ඈ ඔය දඬු කන්ද මඩුව පැත්තේ සද්දයක් ඇහෙනවා ගෙවුම් බැලුවනම් මේ මම මේ අපේ රාලහාමිට කියන්න හිටි දඬු කඩේ ගහපු එවුම් පාන්දර ජාමේ ඉඳලා විලාප ගහන ඇයි ඔය ඩිංගිරාලයා නැද්ද ඈ ඩිංගිරාලයා නම් පාන්දර ජාමේ ඉඳලා මඩුව පැත්තට ගෙහුම් මඩුව පැත්තට ගෙහුම් ඕ මක් කරනවද මම මේ එනවා අරගෙන මහත්තයෝ මොකද මං ගෙහුම් මේ දඬු ගඳේ ගහපෙවුන් දෙන්නගේ කතා බහට ඇහුම්කන් දුන්නා උන් කියන්නේ මොනවද කියලා බලන්න උන් මේ විලාප කතා බහ පටන් අරන් මහා ගෝරාවේ ඉඳලා ඈ මොන මොනවද උන් මේ දොඩවන්නේ මහරෑ දඬු කඳින් පැනලා යන්නවත්ද? ආ? <laughs> ඔබ හොඳට අහගත්තද ඉතින් මොනවද උන් දෙන්න? කියාගත්ත දේවල් කියලා. අහගත්ත මෙනිගේ අහගත්තා. මාත් දැන් සෑහෙන වෙලාවක් දඬු කඳ මඩුවේ මෙහා පැත්තේ ඉඳගෙන තේරම දේවල් අහගෙන හිටියා. අනේ නිකන් හිටපන්ඩින් ගියෝ. අපි දන්නේ නැතෑ උඹේ හැටි. උඹ හොඳට බුදිය ගන්න. නෑ නෑ උන්ගේ කෑ ගැහිල්ලට එතන කාටවත් බුදිමතක් හැදෙන්නේ නෑ. හොඳයි හොඳයි එහෙමනම් උඹ කියාපම් බලන්න. දැන් උන් කීවේ මොනවද කියලා? අර හපබණ්ඩ කියන මිනිහා තමුන්ගේ අත්කකුල් රඳු කඳන හිර වෙලා ඉදිමිලා ඉවසන්න බැරියෝ කියලා කෑ ගහනවා. ඉඳලා ඉඳලම නවරියන්ටත් බයිනෝ. <laughs> මොකටද ඉතින් නවරියන්ට බනින්නේ? නවරියන් හොරෙක් කියලා හම්බන්න දැනගෙන හිටියේ නැතිලු. නොදන්න මිනිහෙක්ට උදව් දෙන්න ගෙහුම් ඌමාරු වෙටන කියලා <laughs> අපේ නවරියන්ට බයිනවා. ආ භාගෙදාට එහෙම වෙන්නත් පුළුවන්. කැලේදී හම්බණ්ඩාට නවරියන් හදි ගැහිලා පස්සෙන් පහු ආගියන්තක් නොදැන නවරියන්ට මෝ ගල්ගේ නවාතැන් දෙන්න ඇති. උන් දෙන්නගේ සම්බන්ධෙ මොකක් වුණත් හබ්බන්ඩටත් මෙදා පාර ලේසියෙන් ගැලවෙන්න බැරි වෙයි. ඔය ත්‍රිදෙනෝ අයියෝ අරිදෙනෝ අපෝයි අපෝයි ආ ඕ ඕ මුන් දෙන ආයි මත් මරලා තෝනි දෙනවා ඈ හරියන්නේ හරියන්නේ මම්ම ගෙහුම් මුන්ට දෙහි කපන්න ඕන නාචවල්ලා හිටපල්ලා අබ්බණ්ඩා නවරියන් කෝපි දෙන්න අයියේ රෑ අගෝ රාවේ පටන් මේ වලව්ව දෙකක් වෙන්න බැරියන් දෙනවා මේ දැන් මේ දැන් මම පොරොසෙන් ගෙනලා තොපිට හොඳ වැඩක් කරලා බලපියා දැන් පොලෝසියෙන් ආ හැටි මුංගේ දෙපිටින් යන මුන්ට තරි බාන්න පටන් ගත්තා. ඊට කලින් මේ මු මරහඬ දෙන කාරණාව මේ මම තාමත් එහෙම නිකට බලේ අනේ මැනිකේ අපේ කකුල් දිහා බලන්න පොඩ්ඩක් අනේ කැක්කුමයි කකුල් කකුල් මාමා මාමා මුළු රැයක් කිවසුවා බොල මුළු රැයක් කිවසුවා තෝගේ කකුල් වලට මොන හැනේ ගෙඩියක් වත්දාද බොල ඈ අවුරුදු ගාණක් කැලේ සත්තු මර මරක් දඩමස් විකනපු පාපතරයා හා තේ යහමුදුරනේ මගේ කකුල් දෙක දඬු කන්දට ගැටිලා ඉදිමිලා වේදනාව ඉවසන්න බැරුවා අනේ අනේ ආරක්ෂිලරාලා මේ කන්ද බැරියෝ බලට කරුණා අවසර වදාරන්න නේද මහමෝ කලානේ ගල් ගෙවල් අස්සේ රෙංගගෙන නීති විරෝධී විදිහට වනසිව්පාවෝ දලයන් කරන තෝපිට දඬු කඳේ ගහන්නේ බොලව් ආණ්ඩුවේ නීති පොරකාර දඬුවමට තේරුණාද? ආණ්ඩුවේ කැලෑවල ගස් කපන, හොරට විකුණන, කාන්සා වගා කරන, හොර සක්කඩියන්ට දඬු කඳේ නෙවෙයි බොල වස්තර ගලවලා යකඩ පුටුවලට කියලා බැඳලා හැම කීතු කීතු යන්න තොබිට කස පහර දෙනවා ඇහුණාද කස පහර කස පහර මුදුරනේ අපි උසාවියට නයි යවන්න එපා කියන තැනකට වදින්නම් ආ මුදුරනේ අනේ ඉල්ලන දෙයක් කොමුතුමාට දෙන්නම් අනේ අනේ උසාවියට නයි යවන්න එපා මේක මේ මේ ගොඩින් බේරගන්න බැරි වෙයිද මුදුරනේ කට කට කට කට මගේ රාජකාරී මං ජීවිතේට පඳුරුපා කුඩම් වලට කාසි පණන් වලට අයිතු අසාධාරණයක් අකටයුත්තක් දූෂණයක් අන්නෑවක් නොකල මේ මුවන් පැලසේ කීරාලා ආරච්චි එක එකා කියන තාලෙට අල්ලි නටවන්න පුළුවන් උත්මයෙක්ද බොල දෙනවත් උසාවියට නොයව ගොඩින් බේරන්ට හැම ඈ උසාවියට නොයව ගොඩින් බේරන්න හඳුනන්නේ. මේ මේ මේ මේ මේ අම්බණ්ඩා අම්බණ්ඩා කියන නරිවැද්දගේ කන්සෙප්ට් පැලෙන්ට පාරක් ගම් ගම් ගම් <laughs> යන්න වටින්නේ නැහැ. මුගේ කන්ද පැලෙන්න පාරෙන්න. එහෙමයි එහෙමයි රාලාමි අනේ ගාන්න නම් එපා අවස්ථා පොයි. දැනගන්තු මේ කීරාලාරච්චිගේ හැටි. දැනගන්න දැනගන්න. දඬු කන්දේ ගහලා උන්ට දැන් දඬුවමක් දීලා නෙවෙයි තියෙන්නේ. ඉම්මන්නත් ඉතින් අපේ රාලහාම උන්ට අඩන් තේට්ටම් කරන්න ඕනේ නේ මේ තේට්ටම් කරන්න මේ අපි ආර්ජින මහත්තයෝ මේ මේ මේ ආර්ජින මහත්තයා මේ කවුද ඇවිත් ඉන්නවා අර අර දැන් එකයි බැලි හ්ම් වාඩි වෙලා ඉන්න කියාපන් කියාපන් රාලහාමි එයි කියලා හොඳයි කියාපන් හ්ම් ආයි බොන්ඩරාලන් ආ ආයි බෝ ආයි බෝ <laughs> හොඳ වෙලාවට ආවේ මේ මම බේර පහෙන් ආවා මේ රහලාමි මොකද මේ දඬු කන්දේ ගහපෙවුන් දෙන්නෙක් ඉන්නවනේ මෙතන ඉතින් හ්ම් හ්ම් ආව් ආව් බොහොම හොඳයි බොහොම හොඳයි මුන් දෙන්නම ඊයේ රාත්‍රියේ ඉඳලා වලව්ව දෙකක් වෙන්ට කෑ ගහනවා දෙකක් වෙන්ට කෑ ගහනවා ඔව් කොටින්ම කියනවා නම් මේ අපේ මැණිකෙටවත් මටවත් අපේ වලව්වේ ඉන්න දඩෝරියටවත් රෑ නින්දක් නෑවෝ ඒක තමා මොම් මෙතන දවස් ගණන් දඩු ගදේ ගහලා තියෙන එක වලව්වට කං කරච්චලයක් ගහලා තියෙන මහත්තයා. බැදරාලයි වෙදිකාරයයි කැලෑවට හොරු පැනපු ආරංචියට කැලෑව වට කොරලා රැකලා මුන් දෙන්නා දස්ස විදියට අල්ලගෙන ඇවිත් දණු කඳේ ගහපු එක ගැන මම ස්තුති කරනවා දෙන්නට. ඒ ඇරෙන්ට බැද්දරාලයි වෙදිකාරයයි කරපු මේ දස්සකමට ඈගි බෝගාරන් දෙන්න මම බලනවා මායිජන්ත උන්නාන්සේගේ. එහෙමයි එහෙමයි. අනේ අපේ වලව්වේ දඬු කඳේ ගහපු එවුන්ගෙන් මුන් දෙන්න තරම් කරදරකාරයෝ දෙන්නේ මන් දැක්කේ. මේ අපේ මැනිකේ මේ දෙන්නගේ ප්‍රශ්නේ අපි අදම ඉවරයක් කරමු ඈ ඒකනම් ලොකු දෙයක් බැද්දරාල හ්ම් දැන් ඉතින් අපේ මැනිකේ ඔන්න කිතුල් ලකුරුත් එක්ක පොල්පල කැඳ හදලා තියෙනවා ඕ. ඉස්සරහා ශාලාවේ තියෙනවා. එහෙනම් දැන් අපි නමෝ විත්තියෙන් කැඳ කෝප්පයක් බීලා ඉඳිමු නේද? එහෙම හොඳයි ආරච්චිල මාත්‍ය එහෙම හොඳයි. දැන් අපි දඬු කඳේ අයගෙන් ප්‍රශ්න කරන එක දැන් තියෙන්නේ. තේරුණාද? ඔය ඉන්න විදිහටම දඬු කඳ මඩුවේදීම ප්‍රශ්න කරමු. හ්ම්. කංසනඩුව මහනුවර දිස්ත්‍රික්ක උසාවිය ආදී මං අපේ රාලහාමිට කීව කාරණේ අදටත් මතක ඇති නෙවෙයි. අතුරු විදානෙත් ජේමිසුත් දෙන්නා සිර දඬුවමින් දඩසුන්කමනුත් නිදහස් කර ගැනීමට මන් දුන්න උපදේශ. හරි හරි හරි. මණිකේ කී විදිහටම අපි උන් දෙන්නා ඉංග්‍රීසි මහේජන්ත උන්නාන්සේට කරුණු කියලා නිදහස් කරගත්තා ඕ. හ්ම්. දැන් ඉතින් අපිට කවුරු කවුරුත් හොඳ කියනවා. ඒ වගේ හපබණ්ඩත් නවරියනොත් පොලිසියට බාර දෙන්න එපා. හ්ම්. උසාවි නඩුවලට පටලවන්නටත් එපා. මුන් දෙන්නට තදින්ම අවවාද කරලා නිදහස් කළා නම් හොඳයිනේ අපේ රාලාමේ. ආ අපේ මණිකේ එහෙම යෝජනා කරන්නට හේතුව කියමු බලන්න. අයියයි මොකද? නවරියම් අපේ ගම්බේ පන්සලට කරන තියෙන සේවය නිසා ඌට යම් කරදරයක් කරන්නේ නැහැ. හොඳයි මේ එහෙමනම් හපබණ්ඩා ගැන මොකද කියන්නේ ආරච්චිලා? හපබණ්ඩා ගමේ පන්සලට යන්නේන මිනිහෙක්වත් ගමට වැඩක් ඇති කෙනෙක්වත් නෙවෙයිනේ ඈ ඕ කැලෑවේ ගල්ලෙන් හැං වල හැංගිලා වනසිව්පා ඕ මර්මරා දඩමස් කරලා තියෙනවා ආව් වේලපො දඩමස් ගෝණියට ගල්ලෙන් ඇතුලේ ගොඩ ගහලා තියෙනවා. අපි අපේ ඇහැටම දැක්ක ආරචිල මහත්තයෝ. මේ තව ලොකු මුට්ටි හතරක මීපැණි පුරවලා මේ මීපැණි වල දඩමස් කුට්ටි දාලා තියෙනවා අපි දැක්කා. මේ අපේ රාලානේ නීති විරෝධී ක්‍රියාවන් කරන මුගේ හැටි පේනව නෙවෙයි. හක්මන්ඩාට සාධාරණ දඬුවමක් දුන්නට කමක් නැහැ. කැලෑවේ ගස් කොළන් හරි කැලෑ සතුන් හරි විනාශ කිරීමත් හොරට විකිණීමත් බරපතල නීති විරෝධී ක්‍රියාවක් ඈ බරපතල වරදක්. ඒවා අනවසරයෙන් කිරීම හොරකමක් තේරුණාද? හා හොඳයි හොඳයි. හොඳයි දැන් එතකොට හේරත් මුදියන්සලාගේ කළු බණ්ඩා හපයා නොහොත් හපබණ්ඩා කවුද? බුදුරණේ. හරි හරි හරි. එහෙනම් තමාගෙන් අසන ප්‍රශ්න වලට සත්‍ය ප්‍රකාශ කිරීමෙන් ඒ කියන්නේ මේ ඇත්තම කිව්වොත් දඬුවම ලිහිල් වීමට ඉඩ තියෙනවා. තේරුණාද? ඇත්ත කියපන් තේරුණාද? ඇත්තම කියන්නේ නම් බුදුරණේ මං ඇත්තම. හොඳයි හොඳයි හොඳයි. ආ එහෙනම් ඔන්න හොඳයි කැලෑවේ ගල් ගුහාව ඇතුලේ තියෙන දදමස් කාගෙන කියපන් ඒවා නම් මගේ ආමුදුනේ අබ්බණ්ඩගේ තමයි මන් දඩමස් කකා කැලෑවෙන්න වෙන්නේ උඹ කැලෑවේ හැංගිලා ජීවත් වෙවි වෙන කරන දේවල් මොනවද කියපන් දඩමස් විකුණනවා මේ කඩලා මේ පැණි විකුණනවා තව ගෝනෝ මුව කුටිහන් වඳුරුවන් යකෝ මේ මගේ වෙයි කිය මේක මගේ වෙයි කියන්නේ ආරච්චිල වෙන මගේ වෙයි කියේ උඹලා නිගන් නිගන් නටලා තියෙනවනේ නිගන් නටලා තියෙනවා වෙන වෙන වෙන වෙන මොනවද උඹ සල්ලි ගන්ට කැලෑවේ විකුණන දේවල් ඈ හොඳ වැඩක් කරන්නම් මං කියපිය කියපිය කියපිය කැලේ කැලේ රැටිලා තියෙන මොඩර පියාටු කොටි දාත් එතකොට මුවන් ගෝණන් ඕවා උලගෙන ඇවිල්ලා මං විකුණනවා හරි එතකොට උඹ කැලෑවේ ගස් කොලන් කපන්නේ නැද්ද නෑ නෑ කවදාවත් ගස් කොලන් කපලා නෑ නෑ නෑ නෑ ඒවා හොරට විකුණන්නේ නැද්ද උඹ නෑ කපන්නේ හරි හරි හරි ආ ආ උඹ උඹ මේ අනෙක් මිනිහා නවරියන් නවරියන් හරි මොකද්ද සම්පූර්ණ නම කියපම් බලන්න. ඉරුගල් බණ්ඩාර රාජසේකර වලව්වේ නවරත්න නෝත් නවරියා. අප්පා ආසගම නම් ඔය අපූර්වට තියෙන්නේ. ඒ තමුන්ගේ කල්කිරියාව බොහොම අන්තිමයි අන්තිමයි. මේ කියන නවරියන් නැත්තම් නවරත්න හබ්බණ්ඩා උඹ දැනගත්තේ කොහොමද? කියපන්. අනේ ආයි බොම් මේ මිනිහනම් මන් දන්නේවත් නෑ අඳුරන්නේවත් නෑ මම. මේ අකාවරේ කියලා දන්නවනම් දන්නවනම් මං ගල්ලේනේ ඉන්න දෙන්නේවත් නෑ ආයි බොක්. දෙයියන් පල්ලා මේ ඇත්ත. හරි හරි හරි. මේ පන්සලේ අපේ ආමුදුරෝ හොඳට අඳුනනවද නවරියන්? අඳුනනවා ආමුදුරෝනේ. හොඳට අඳුනනවා. ඔය පන්සලේ දංගේ බනමඩුව එතකොට ඔය බ්‍රෝදි ප්‍රාකාරේ තාප්ප බැම්ම සේරෝම බැන්දේ මගේ සල්ලි වලට හාමුදුරුවනේ මගේ සල්ලි වලට මගේ සල්ලි වලට මං කැලේ මම් මුලා වෙලා ඔය හපයාගේ ගල්ලේනේ හැංගිලා ඉන්නකොට මේ මේ මේ බැද්දරාල මගේ කොන්දට පයින් ගහලා කනට ගහගෙන ගහගෙන ගියා අපේ හාමුදුරුවනේ මට වට කරකිල්ලක් ඇදිලා හරි අමාරුයි හාමුදුරුවනේ නේ ආරචිල මහත්තයෝ එහෙමනම් අපි කතා කරගත්තු විදියට දැන් අපි පන්සලේ ලොකු හාමුදුරුව හම්බෙන්න යමු. එහෙම හොඳයිනේ. බදරාල මේ දෙන්න දඬු කඳේ යතුරු ඇරලා මේ දෙන්නත් එක්ක අපි තුන් දෙනාම පන්සලට ගෙහුම් අපේ ලොකු හාමුදුරුවෝ හදි ගැහමු ඈ ආ ආ මෙහෙනම් මේ දැන් උඹලත් මේ ලෑස්ති වෙලා ලෑස්ති වෙලා යන්න එහෙමයි එහෙමයි අද මේ මුවන් පැලැස්සේ පුරාණ බෝධිමලු විහාරස්ථානයේ ඇති කළ ගෝණාගම ධීරානන්ද නායක හාමුදුරුවන් වහන්සේගේ පස්වැනි ගුණානුස්මරණ දවස. එහෙමයි එහෙමයි. අද අපට බොහෝම වැදගත් දවසක්. විශේෂයෙන් අපේ ගම් ප්‍රධානියා වූ ආරච්චිල මහත්තයා සහභාගී වීම සතුටක්. එහෙමයි එහෙමයි. දායක සභාවේ සභාපතිතුමා හැටියට මෙතුමා අපේ ධීරානන්ද නායක හාමුදුරුවන්ට මෙතන විහාරස්ථානය දියුණු කරන්ට උදව් උපකාර කළ කෙනෙක්. ගුණානුස්මරණ සභාවේ වැඩකටයුතු අවසන් වීමත් සමග ගමේ පන්සලේ මූලිකත්වයෙන් නඩු මගට යොමු කිරීමට ඇති දීපලක් සාමකාමී ක්‍රමයට සමාදාන කිරීමට ගත්තු ක්‍රියාමාර්ගයක් <clears throat> මේ මේ ගමේ මිනිසුන්ගෙන් ලැබුණු ආරංචියකට අනුව මේ අපේ බැද්දේරාලත් වෙදිකාරයත් දෙන්න මා බැද්දේ කැලේදී මේ සැකපිට ওই නවරියනුත් මේ හම්බණ්ඩත් දෙන්න අත්තදංගුවට අරන් දඬු කඳේ ගහලා දැන් නිදහස් කොල්ලා තියෙනවා අපි හාමුදුරුවනේ. ඔය නවරියන් අපේ හාමුදුරුවෝ දන්නවයි කියපු හන්දා අපි දැන් උන් මේ කැටුව ආව පන්සලට උන් අපි හාමුදුරුවනේ. මේ මේ මේ නවරියන් මහත්තයා ඈ මේ මොකද මේ ආරච්චිල මහත්තයෝ අපි හාමුදුරුවනේ මේකනේ ආරච්චිල මහත්තයෝ ඔව් ඔව් මුවන් පැලැස්සේ වැඩි දෙනෙක් මෙයා ගැන දන්නේ නැහැ. පන්සලේ දැනට පෙනෙන මේ ගොඩනැගිලි හදන්ත කාසිපහගේ වියදම් කොලේ නවරියම් මහත්තයා. එතුමා අපේ පන්සලේ නොමිලේ පැලෑටි බෙදීමේ සංවිධානයක් කාලයක් කරගෙන ගියා. එහෙමයි. එහෙමයි. කොහොමටත් පන්සලේ විහාරාධිපති හැටියට නවරියම් මහත්තයාගේ වගකීම මේ මං බාර ගන්නවා. මේ ආණ්ඩුවේ නීතියක් නිසා අපේ හාමුදුරනේ මේක ක්‍රියාත්මක කරන්ට නම් වෙනවා. මේක දැන් පොලිසියට උසාවි නඩු මගට නොයා විසඳා ගන්න සාමකාමී විසඳුම් මගක් වුණා. ආරච්චිල ක්‍රමයට අනුව ආණ්ඩුවේ නීතියකටත් ඇතුළත් නිසා එහෙමයි මේ කියන නවරියම් මහත්තයත් හබ්බණ්ඩා මහත්තයත් කියන දෙන්නා හැම මාසෙකම පළමුවෙනිදාට පළමුවෙනිදාට පන්සලට ඇවිත් මේ මං ඉස්සරහ පිට මේ දාලා තියෙන පොතේ අත්සන් කරන්ට ඕනේ. ඒක ඉතින් එච්චර අමාරු කාර්යයකුත් නෙමෙයිනේ. මේ මේ අපි එහෙම වැඩපිළිවෙලක් යොදමු ආරච්චිලා මහත්තයෝ. හොඳමයි හොඳමයි. ඉතින් අපි හාමුදුරුවෝගේ කැමැත්තක් මේ ඉෂ්ට වේවා. එසුණාට <laughs> කමක් නැහැ අපි හාමුදුරුවනේ. හොඳයි. ඔබ වහන්සේව අයිනායක දෙයියෝ ආරක්ෂා කරනවා. අයිනායක දෙයියෝම ආරක්ෂා කරනවා. එහෙමයි එහෙමයි පින් සිද්ධ වෙනවා. අනේ ඇත්තම අපේ ආරච්චිලා මහත්තයෝ ඔබතුමා අපේ මේ ගමේ පන්සලට තැන දීලා ගමේ පන්සලේ විහාරාධිපති හාමුදුරුවෝ මේ සාක්කියට තියාගෙන පොලිසියෙන් උසාවියෙන් තොරව මේ ප්‍රශ්නේ විසඳපු නිසා අනේ පන්සලේ ලොකු හාමුදුරන්ගේ වගේම ආරච්චි මහත්තයාගෙත් දෙපා නමස්කාර කරලා වරදට සමාව ඉල්ලන බව ගෞරවයෙන් මතක් කරනවා. එහෙමයි. එහෙමයි ආරච්චි. අවසරයි. එහෙමයි. හා. හා. සුවපත් වේවා. සුවපත් වේවා. හ්ම්. අපේ ආරච්චිල මහත්තයෝ මේ ගැන ක්‍රෝධයක් වෛරයක් හිතන්ට ඕනේ නැහැ. එහෙමයි. එහෙමයි. අපි මේ මිනිස්සුන්ම යහමඟට ගන්න ටිකක් උත්සාහ කරමු. එහෙමයි හොඳයි හොඳයි හොඳයි හොඳයි. ආ මේ අපේ සපුමල් මහත්තයානේ. ගෝමරී නගත් එක් කරගෙන හා සුවපත් වේවා. සුවපත් වේවා. වෙසක් දවස් වලට පස්සේ අද තමයි දෙන්නගේ මූණු දෙකවත් පැහැදිලිව දැකගත්. අපි දන්නවා අපේ හාමුදුරනේ ඔබ වහන්සේට වෙසක් දවස් ටිකේ සෑහෙන වැඩ තිබුණා විවේකයක් නැතුව ඇති. මොන විවේකයක්ද මහත්තයෝ. දැන් ඔය ඇවිල්ලා ගිය කට්ටිය ඒත් එක විදිහක අවනඩුවක්. අපේ ආරච්චිල බැද්දේරාල වෙඩික්කාරයා කට්ටිය ආයෙත් නවරියන්ලා මා බැද්දේ කැලේදී අල්ලාගෙන ඇවිත් නඩුව පන්සලේදී විසඳගෙන සමාව අරන් ගියා. අපේ අවනඩුව තමයි අපි හඳුරන්නේ. ඒ මොකක්ද සපු මල් අවනඩුව? හ්ම්? ආ. මේ ගෝමරි මොකටද මේ අඩන්නේ? ඈ? මොකද ළමයෝ මේ? මේ මේ සිද්ධිය මේකයි අපි හඳුනන්නේ. ගෝමරි සංගල්ලේ ගුරුවරයෙක් කසාද බඳිනවා කියලා කීප කතාවක් ප්‍රචාරය කරලා තියෙනවා. ඉතින් ඒක බොරු ප්‍රචාරයක් ඉතින්. ඒකට මේ ගොමරි නංගිට දුකයි අපි හාමුදුරනේ. ඔහොම තමයි, ඔහොම තමයි ළමයෝ. ඔය තරුණ කාලෙදී විශේෂයෙන් ගෑනු ළමයි ගැන බොරු ආරංචි පතුරවනවා. ඒවට කලබල වෙන්නේ නෑ කවුරුවත්. ඒක මහඳුරුනේ මේ දැනටමත් පොඩි ඉස්කෝලේ තිසරි ගුරුතුමිය එක්ක මේ මාව සම්බන්ධ කරලා මේ ආරංචියක් පතුරවලා තියෙනවා අපේ හම්දුරනේ. මේ හරි අසාධාරණ මේ මේ ආරංචි මේවා අපේ හඳුනේ මගේ ඔළුවත් නරක් වෙනවා හඳුරන්නේ මේ අහන්න ළමයි මේ හ්ම් මහා ගල් පර්වත තමන්ගේ සිරුරට පෙරලන්න හැදුවත් අපේ බුදුහාමුදුරුව කලබල වුණේ නැහැ එහෙමයි ආන්න ඒ ආදර්ශය අපිත් හිතට ගමු එහෙමයි හිත කලබල කරගන්න එපා මේවට අපේ ඔළුවත් නරක් වෙනවා අපේ හාමුදුරුවනේ අපි අපේ ප්‍රශ්න විසඳගමු. බොරුවෙන් මුලාවෙන් මිනිස්සු රැවටීම පාපයක්. ඒවට නිසි කලට ඒ අයට දඩුවම් ලැබේවි. හොඳයි දැන් එහෙමනම් ඔය ළමයි දෙන්නා ගෙහුම් මං ඔය කිව්ව උපදේශ ධාරණය කරගෙන වැඩ කටයුතු කරන්න ඕන. හොඳයි හාමුදුරනේ. අපි එහෙනම් ගිහින් එන්න අපේ හාමුදුරනේ. හොඳයි අපි ගිහින් එන්න හාමුදුරනේ. සුවපත් වේවා. සුවපත් වේවා. අද මුවන් පැලසේ රංගපෑම් විජේරත්න වරකාගොඩ අනුර බණ්ඩාර රාජගුරු ශීලා පරණමානගේ උලපනේ ගුණසේකර රෝහණ සිරිවර්ධන දිල්කා විමර්ශනී හඳුවල සහ ප්‍රසන්න චන්දන බණ්ඩාර මුවන් පැලස පිටපත රචනා කළේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අද්කාරී නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය සහ සංස්කරණය කෝකිල අමරසිංහ මොන් පැලස නිෂ්පාදනය කළේ උපුල් චන්දන